තින්න මඤ්ඤතරං යාමං පටිජග්ගේය පණ්ඩිතෝති සද්ධාවන්ත පිනතුනි අද මේ පින්වත් පිරිස ධර්ම දේශනාවක් පවත්වලා තමනුත් දහම් අසලා බෞද්ධ පින්නතුන්ට දහම් අසන්නට අවකාශ සලස්වා දීලා උසස් වූ ධර්ම දානමය පින්කමක් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ විශේෂ පරමාර්ථයක් පෙරදරි කරගෙන. ඒ තමයි ලෝකේ පුරා ජීවත් වෙන සියලුම දූපුතුන්ට ඒ අයගේ ජීවිතය යහපත් දැක්මකින් යහපත් සංකල්පනාවන් මත යහපත් වූ කටයුතු තුල නිරත වෙමින් නිවැරදි සිහියෙන් නිවැරදි උත්සාහයෙන් යුක්තව යහපත් ජීවිතයක් පවත්වන්නට අවශ්‍ය කායික මානසික ශක්තිය නොමදව සැලසේවා කියන මේ අදිෂ්ඨානය මේ ප්‍රාර්ථනාව ඇති කරගෙන අද මේ බඳු ධර්ම දානමේ මහා පින්කමක් සිදු කරන්නට මේ හැම දිනාම බලාපොරොත්තු වෙයි. ඒ පරමාර්ථය දකිනකොට අපට සිහිපත් උනේ මේ ලෝකේ බොහෝ දෙනා කරන කටයුතු සිද්ධ කරන්නේ ආත්මාර්ථය මුල් කොටගෙන. යම්කිසි කෙනෙකුට ඒ ආත්මාර්ථය පිළිබඳව නිවැරදිව තේරුම් ගන්නට පුළුවන් නම් ඒතනත්තාට පරාර්ථය පිළිබඳව සිත් යොමු කරන්නට පුළුවන්. ආත්ම අර්ථයයි කියලා කියන්නේ තමන්ට යහපත සිදු කරගෙන. තමන්ට යහපතක් සිද්ධ වෙන්නේ කොහොමද? යහපත් සිතුවිලි, යහපත් වචන, යහපත් ක්‍රියාවන් යහපත් සිතුවිලි කියලා කියන්නේ මොනවද? තමන්ට අනුන්ට යහපතක් කරන්නට සිතන සිතුවිලි. එහෙමනම් පරාර්ථය පිළිබඳව යමෙකුට සිතන්නට පුළුවන් නම් ඒ සිතන සිතන පමණට Tamanගේ සිතෙහි යහපත් සිතුවිලි යහපත් සංකල්පනා වැඩෙන. ඒ වැඩෙන වැඩෙන තරමට එයින් ආත්ම අර්ථය සිද්ධ වෙනවා. ඒ කියන්නේ Tamanට යහපත සිද්ධ වෙනවා. ඒ නිසාම පර අර්ථය සිද්ධ වෙනවා. අනුන්ට යහපත සිද්ධ වෙනවා. නමුත් අද සමාජය තුල බොහෝ දෙනා ආත්මාර්ථය හරියට හඳුනන්නෙත් නැහැ පරාර්ථය හරියට හඳුනන්නෙත් නැහැ ආත්මාර්ථය කියලත් හුඟක් දෙනෙක් හිතාගෙන ඉන්නේ තමන් සැප විඳින්න තමන් පහසුවෙන් ඉන්න තමන්ගේ ලාභය සකස් කරගන්න තමන්ගේ ගොඩ වැඩි කරගන්න කියන පටු අර්ථය පරාර්ථය කියලා අද ගොඩක් දෙනා හිතාගෙන ඉන්නේ තමන්ගේ සුවය පිණිස තමන්ගේ යහපත පිණිස අනුන්ට උදව් කිරීම අනුන්ට අනුග්‍රහ කිරීම. මේ හැම තැනකම එක්තරා ආත්මීය සංකල්පනාවකින් සක්කාය දිට්ඨියකින් මිනිස් මනසෙහි අඳුරු ස්වභාවයක් ඇති කරමින් ඒ අඳුරු බව තුළින් කරන කියන ආත්මාර්ථ පරාර්ථ උභයාර්ථයම කෙලසාගෙන ඇති ආකාරයක් බොහෝ දෙනා කරන කටයුතු තුළින් අපට දකින්නට තියෙනවා එබඳු ලෝකයක යම්කිසි කෙනෙක් සිතනවා මේ අපි සිදු කරන ධර්ම දාණය තුලින් අන් අයගේ ජීවිතය සුවපත් වෙන්න අන් අයට යහපතක් වෙන්න අන් අයට නිවැරදි දැක්මක් ඇති වෙන්න ජීවිත අවබෝධයෙන් යුක්තව මෙලව පරලොව અભිවෘද්ධිය සඳහා පිළිපදින්නට ඒ අයට මේ ධර්ම දාණය උපකාර වෙන්නට කියලා සිතන්නට පුළුවන් නම් ඒ මනස සැබවින්ම ආත්මාර්ථය පරාර්ථය කියන උභයාර්ථය හඳුනා ගනිමින් සැබවින්ම අවදි වූ මිනිස් මනසක් කියලා අපට හිතන්නට පුළුවන්කම තියෙනවා. මිනිසයා කියලා කියන්නේ උසස් මනසක් ඇති කෙනෙක්. ඒ උසස් මනසක් ඇති වෙන්නේ කොහොමද? ආත්මාර්ථය, පරාර්ථය, කුසලය, අකුසලය, සදාචාරය, දුරාචාරය, කර්මය, කර්මඵලය කලයුත්ත නොකලයුත්ත වෙන්කොට හඳුනාගෙන අයහපතින් වැළකීලා යහපතෙහි යෙදෙන්නට පුළුවන් නම් එපමණට පුද්ගලයාගේ මනස උසස් වෙනවා. එහෙම නැතුව මේ ආත්ම භාවයේ මනුස්ස මව්පියන්ට දාව මේ ලෝකයට උපන්න පමණින් කෙනෙක් මනුස්ස කියලා හඳුන්වන්නට පුළුවන් කමක් නැහැ. මේ ලෝකයේ උපදින සත්වයින්ට මිනිස්සයෝ කියලා කියන්නේ කරුණු දෙකක් නිසා එක්කෝ උසස් මනසක් ඇතුව ඇවිදින් මෙහි ජනිත වෙනවා. ඒ නිසා මනුස්ස කියලා. එහෙම නැත්නම් මෙහි ජනිත වුණාට පස්සේ මනස උසස් කරගන්නට ඉඩ කඩ තියෙනවා. මේ දෙයාකාර යහපත මේ ලෝකයේ තුල සිදු කරන්නට පුළුවන් නිසායි මේ සත්වයින්ට මිනිස්සුયો කියලා කියන්නේ. ඇතම් කෙනෙක් සසරේ වඩන ලද ගුණධම් නිසා වැඩුණු මනසක් ඇතුවම මෙහි පැමිණෙනවා. ඒ බඳු අය පිළිබඳව විශේෂයෙන් කතා කරන්නට හෝ විශේෂයෙන් පුහුණු කරන්නට දෙයක් නැහැ. ඒ අයට Tamanගේ අනුන්ගේ යහපත සිදු කරන්න හොඳ දැක්මක් ඒ අය සතුව තියෙනවා. තව සමහර කෙනෙක් විවිධාත්ම භාවවල ඉඳලා යම්කිසි කුසල කර්මයක් නිසා මෙහි පැමිණෙනවා ඒ පැවුණාට කුසල කර්ම විපාකයක් හැටියට මේ ආත්ම භාවය ලැබුවට මනස තරම් වැඩිලා නැහැ. නමුත් එබඳු අයට අපට උදව් කරන්න පුළුවන් මනස වඩවා ගන්නට. ඒ අය ලැබූ කාය ශක්තිය, ලැබූ චිත්ත ශක්තිය වර්ධනය කරගෙන මනස දියුණු කරගැනීමේ පූර්ණ හැකියාව මේ ලෝකයේ තුල තියෙන නිසා ඒ අයටත් මිනිස්සුත් බව තෙක් වැඩෙන්නට පුළුවන්. එහෙමනම් යම් කිසි කෙනෙකුට මේ ලැබූ ආත්ම භාවයේ තමනුත් වැඩෙමින් අන් අය වඩවන්නට සහාය වෙන්නට පුළුවන් නම් ඒ තනත්තා සත්පුරුෂයෙක් හැබැයි මිනිසෙක් කියන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ධර්ම දානයයි කියලා අපි හඳුන්වනවා මේ ලෝකයේ සියලු දානයන් අතර උසස්ම දානය. කුමක් නිසාද? ආහාර පාන, නිවාස, මිල මුදල්, බෙහෙත් හේත් ඇඳුම් පැළඳුම් මේ මොනවා දුන්නත් ඒවා ඒකාත්ම භාවයකට විතරයි සීමා ඊළඟ ආත්මයට යින් පිහිටක් නැහැ. හොඳ නරක කලයුත්ත නොකලයුත්ත කුසලය අකුසලය සදාචාරය දුරාචාරය ගුණය දුර්ගුණය පහදා දෙන්නට පුළුවන් නම් ඒ වටහා ගන්නා වූ ප්‍රඥාවන්තයෝ ඒ අනුව පිළිපැදිලා මෙලවත් සුරක්ෂිත කරගන්නවා පරලොවත් සුරක්ෂිත කරගන්නවා මෙලවත් සැප විඳිනවා පරලොවත් සැප විඳිනවා Tamanගේ යහපතත් සිද්ධ කරගන්නවා අනුන්ගේ යහපතත් සිද්ධ කරගන්නවා මේ සසර දුකින් එතර වෙන්නට මඟ සලස්වා ගන්න මේ තරම් යහපතක් අනෙකුත් භෞතික කිසිම පරිත්‍යාගයකින් කරන්නට බෑ ඒ නිසා ලෝකේ දානයන් අතර උත්තම දානය ධර්ම දානයයි කියලා සඳහන් කරනවා ඒ ධර්ම දානයයි කියලා සඳහන් කරන්නේ දානය කියන එකේ පරමාර්ථය තමයි තමන් සතු දෙයින් අන් අයට යහපතක් කිරීම. අද කාලේ දන් දෙන්නේ මොකටද කියලා ඇහුවොත් හුඟක් දෙනෙක් පිළිතුරු දෙන්නේ පින් සිද්ධ කරගන්නට, අතහැරීම පුරුදු කරන්නට, නිවන් දකින්නට, පාරමිතා පුරන්නට දන් දෙනවා. ඒවා වැරදි නැහැ. ඒ හැම එකක්ම දාණයෙන් ලැබෙන ප්‍රතිඵල. පින් සිද්ධ වෙන්නේ දාණය හරියට දුන්නොත්, දාණය හරියට කළොත්. අතහැරීම පුහුණු වෙන්නේ නිවැරදිව දානයේ පරමාර්ථය මනස තුල ගොඩ නැගුණොත්. ඒ කෙලෙස් නසන්නට නිවන් දකින්නට උදව් වෙන්නේ නිවැරදි දානයේ පරමාර්ථය මනස තුල ජනිත වුණොත්. ඒ පාරමිතාවක් වෙන්නේ පාරමිතා කියන්නේ කෙලෙස් නසන්නට උදව් වෙන ගුණාංගය. එතකොට මේ ඔක්කොම නිවැරදි මනෝභාවයක ප්‍රතිඵල. එහෙනම් මේ නිවැරදි මනෝභාවය කුමක්ද? අද කාලේ හුඟක් දෙනා ඒ නිවැරදි මනෝභාවය නැතුව අනිත් ඔක්කොම දේවල් හඳුනාගෙන කටයුතු කරනවා. ලැබෙන ප්‍රතිඵල හැම එකක්ම තේරුම් අරන් කටයුතු කරනවා. හැබැයි මේ ඔක්කොම ප්‍රතිඵල ගොඩනගන්නට අවශ්‍ය මූලික ධර්මතාවය මනසෙහි ගොඩක් දෙනෙක් තුල නැහැ. ඒ මූලික ධර්මතාවය මොකක්ද? මට පුළුවන් පමණින් අන් අය සුවපත් කරන්නට මම ක්‍රියාත්මක වෙනවා. තමන්ගේ කාය ශක්තිය, තමන්ගේ ඥාන ශක්තිය, තමන්ගේ දැනුගත්කම්, තමන්ගේ කාලය ශ්‍රමය, තමන් සතු සම්පත්, ආහාර නිවාස මේ කවර දෙයකින් හරි තව කෙනෙකුගේ ජීවිතය සුවපත් කරන්නට අපිට යමක් කළ හැකි නම් එය ලෝකේ උසස්ම දානය. ඒ අතරින් ධර්ම දාණය ශ්‍රේෂ්ඨයි කියලා කියන්නේ හොඳ නරක ධර්මය අධර්මය කුසල කුසල කර්මය කල යුත්ත නොකල යුත්ත පහදා දෙනකොට ඒක Tamanට පහදා දෙන්නට බැරි නම් කල හැකි කෙනෙක් ලවා එය පහදා දීලා අන් අයගේ ජීවිත සුවපත් කරන්නට යමෙක් අදහස් කරනවා නම් එය තමයි ධර්ම දානයේ උත්තරීතරම ඵලය ඒ නිසා අපි ඊටාම සතුටු වෙනවා මේ හැම දිනෙකම තම තමන්ගේ පටු අර්ථයක් නොසලකා මේ ධර්ම දාණය තුලින් මේ හැබෑම දානයක් හැටියට හැබෑම පරිත්‍යාගයක් හැටියට දානයක් තුල තිබී යුතු උත්තම පරමාර්ථය නිවැරදිව හඳුනාගෙන මේ කරන කටයුත්තෙන් ලෝකයේ සැමට යහපතක් වෙන්නට කියන මේ අදිෂ්ඨානය ඇති කරගෙන ඒක හුදෙක් හිස් පරමාර්ථයක් නොවේ ඒ පරමාර්ථය සඵල වෙන්නට අවශ්‍ය මූලික ශක්තිය මූලික මඟ පෙන්වීම ධර්ම දේශනාවක් තුළින් ලබා දීලා ඒ ප්‍රාර්ථනාව අර්ථවත් කරන්නට දරන උත්සාහය පිළිබඳ එනිසා සියලු දෙනාගේ යහපත් සංකල්පනාවට ආශිර්වාද කරමින් අද ටික වෙලාවක් ධර්ම දේශනා කරන්නට අපි මාතෘකා කළේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද වටිනා ගාථා ධර්මයක් ධම්මපදයේ අත්ත වර්ගයේ සඳහන් වෙන. තථාගතයන් වහන්සේ දේශනා කරනවා අත්තානං චේප්‍යං ජඤ්ඤා රක්ඛේයනං සුරක්ඛිතං තින්න මඤ්ඤ තරං යාමං පටිජක්කේය පණ්ඩිතෝ තමන් තමන්ට ආදරෙයි කියලා දැනෙනවා නම් වැටහෙනවා නම් ඒ තැනැත්තා ඥානවන්තයෙක් ඒ තැනැත්තා පඬිතෙක් එබඳු තැනැත්තා ජීවිතේ යාම තුනෙන් එක්යා මේකදීවත් තමන් රැකගන්නට උත්සාහ කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා දැන් මේ මෙතෙක් වෙලා පොදු අර්ථය ගැන කතා කරලා දැන් මේ මොකද තමන් තමන්ට ආදරේ නම් තමන් රැකගන්නට කියලා කියන්නේ එහෙම කෙනෙකුට හිතෙන්නට පුළුවන්. මේ ගාථාවේ මතු පිට අර්ථය හුදෙක් පටු ආත්මාර්ථකාමී සිතුවිල්ලක් කියලා හිතුණට එහෙම නැත්නම් සක්කාය දිට්ඨිය මුල් කරගත්තු පටු අදහසක් වගේ පෙනුනට මේ කාරණය පුළුල්ව සිතා බලනකොට කෙලස් නසන්නටත් ලෝකයේ තුල නිවැරදිව පවතින්නටත් ආත්මාර්ථ පරාර්ථ කියන උභයාර්ථයම සලස්වන්නටත් මේ කාරණේ මනවින් අවබෝධ කරගන්න. ඒ කුමක්ද? තමන් තමන්ට ආදරේ කියන එක. තමන් තමන්ට ආදරේ කියලා කියන්නේ සක්කාය දිට්ඨිය. ඉතින් ඒක කොහොමද ඒක වටහා ගැනීම හොඳ දෙයක් වෙන්නේ? ඒක සක්කාය දිට්ඨිය තමයි. නමුත් එහෙම එකක් Tamange මනසේ තියෙන බව වැටහෙනවා නම් ඒක ඥානවන්ත බව. ඒක පඬිතකම. අපි හැම කෙනෙක්ම සක්කාය දිට්ඨිය මුල් කරගෙන ආත්ම තෘෂ්ණාව මුල් කරගෙන ලෝකය තුල සියලු කටයුතු කරන්නේ කියලා යමෙකුට වැටහුනොත් ඒ තනත්තාට පමණයි ටිකෙන් ටික හරි ඒ ආත්ම තෘෂ්ණාව ඒ සක්කාය දිට්ඨිය දුරු කිරීම සඳහා ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. එහෙම එකක් Taman ළඟ තියනවා කියලාවත් දන්නේ නැත්නම් කොහොමද ඒක දුරු කරන්නේ? එනිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ Taman ළඟ තියෙන දුබලතාවය දකින්නට පුළුවන් නම් ඒක මහා ප්‍රඥාවක්. ඒක මහා පණ්ඩිතකමක්. ඒක මහා ඥානවන්ත බව. ඒ තැනැත්තාට තමයි ඒ කිලුට පිරිසුදු කරන්න පුළුවන්. කිලුට දකින්නට තරම්වත් ආලෝකයක් Taman ළඟ නැතිනම් එබඳු අය කිලුට පිරිසිදු කරලා පවිත්‍ර වෙනවාය කියන එකක් ලෝකේ කවදාවත් අපේක්ෂා කරන්නට පුළුවන් කමක් නැහැ. නිසායි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ දුබලකම දැකීමම ඥානවන්ත භාවයක් හැටියට. ඒ වගේම යම්කිසි කෙනෙකුට ඒ දුබලකම දකින්නට පුළුවන් නම් තමයි ජීවිතය පවත්වන ලෝකය පවත්වන මේ කාල සීමාව තුල තමන් ගැන වගේම අනිත් අය ගැනත් හිතා බලා කටයුතු කරන්නට පුළුවන්. ඒ කියන්නේ මම පමණක් නොවේ අන් අයත් ජීවත්ව සිටින්නට ඕනේ. මා පමණක් නොවේ අන් අයත් රැකෙන්නට ඕනේ. මා පමණක් නොවේ අන් අයත් සුවපත් වෙන්නට ඕනේ කියන මේ ආකල්පය ගොඩනගන්නට පුළුවන් වෙන්නේ මනසෙහි ගොඩනැගෙන මේ යථාර්ථය දකින්නා වූ කෙනෙකුට පමණයි. එහෙම නොවන බොහෝ දෙනා ඒ Tamanගේ මනසේ පවතින හැබෑව නොදන්නා නිසා පැටලිලා යහපත කරනවා කියලා හිතාගෙන තව තවත් පටලවා ගන්න එකයි කරන්නේ. අපි කිව්වා මේ කාරණේ වටහා ගැනීම කෙලෙස් නසන්නට උදව් වෙනවා. ඒ කොහොමද? Tamanගේ මනස තුල මේ කරන හැම කටයුත්තක්ම මමත්වයේ මූලික කරගෙන කරනවයි කියන බව තේරුම් ගත්තොත් ඒ තනත්තාට ජීවිතයේ මේ සසර පැවැත්ම තුල හැබෑ මූල ධර්මය හඳුනා ගන්නට එය හොඳ විවරයක් වෙනවා. යම්කිසි කෙනෙක් සෝවාන් ඵලයට එහෙම නැත්නම් සෝවාන් මාර්ගඥානය සාක්ෂාත් කරද්දී සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්ම තුන දුරු වෙනවා. ප්‍රධාන වශයෙන්ම ඛණ්ඩණය වෙන ප්‍රධානම ක්ලේශ ධර්මයේ තමයි සක්කාය දිට්ඨිය. මේ සංයෝජන ධර්මයේ ප්‍රහාණය කළාම ඒ තනත්තා උප්පරිම මේ සසරේ පැවතුනොත් පවතින්නේ කොච්චර කාලයක්ද? ආත්ම හතක් පමණයි. උප්පරිම ගියොත් එහෙම නැත්නම් ඒ භවයේම නිවන් දකින්නට සසර ගමන කෙලවර කරන්නට පුළුවන්. නැත්නම් භව දෙක තුනකින් හතර පහකින් උපරිම වුණොත් හතක් විතරයි යන්නේ. එහෙනම් සෝවාන් ඵලයටපත් වෙලා සක්කාය දිට්ඨිය දුරු කරන සියලු දෙනා භව හතකින් එහාට විඳින්නට තියෙන කල්පකාලාන්තරයක් විඳින්නට තියෙන අප්‍රමාණ දුක් වේදනා සියල්ලක් අහෝසි කරනවා අර ආත්ම තෘෂ්ණාව දුරු වීම නිසා. මනම් මේකේ අනිත් පැත්තෙන් කියවෙන කාරණේ තමයි ආත්ම තෘෂ්ණාව මනසේ පවතින තාක්කල් කල්ප කාලාන්තරයක් අනන්ත සාංශාරික දුක අපි පසුපස එනවා. අපිට ඒක මෙච්චරයි කියලා කාලය ප්‍රමාණ කරන්න බෑ. එහෙමනම් මේ සියලු සසර දුක් අපි විඳින්නේ අපි මත පතිත වෙන්නේ අපි ඒ වෙත බැඳී පවතින්නේ සක්කාය දිට්ඨිය නැමැති ආත්ම තෘෂ්ණාව නිසා. මේ සසර ගමනේ මේ බඳු ධර්මතාවයක් නිසයි අපි දුක් විඳින්නේ කියන කාරණය යමෙකුට වැටහෙනවා නම් ඒ බඳු ධර්මයක් මා තුලත් තියෙනවා කියලා වැටහෙනවා නම් ඒ තනත්තා ඥානවන්තයෙක් කියලා කිව්වේ ඒ නිසයි. මේක නොයැටහෙන තාක්කල් අපි නිවන් දකින්න කියලාත් කරන්නේ බාහිර දේවල් අතාරින්න, බාහිර දේවල් දන් දෙන්න, බාහිර දේවල් ගලවන්නට උත්සාහ කරන එකයි. ඒ නිසා මිනිසුන් කල්පනා කරන්නේ අපිට මේ නිවන් දැක ගන්නට බැරි වෙලා තියෙන්නේ මේ කෙලෙස් ගොන්නක අපි පටලැවෙන්නේ මේ මමත්වයේ දුරු කරන්නට බැරි වෙලා තියෙන්නේ මේ බාහිර දේවල් දකින නිසා ඇහෙන නිසා ස්පර්ශ වෙන නිසා විඳින නිසා උදේ ඉඳන් රෑ වෙනකන් මේ මාධ්‍ය තුලින් නොයේ කෙලෙස් අවුස්සන දේවල් පෙන්වන්නේ. ඒ වගේම නොඑක ආකාරයේ හිත දූෂ වෙන දේවල් අහන්න දකින්න ලැබෙන්නේ. ඉතින් මේවා අතර ඉඳලා කොහොමද අපි මේ කෙලෙස් නසන්නේ? ඒ නිසා මෙතන නම් ඉඳලා හරියන්නේ මේ ඔක්කොම අතහැරියොත් තමයි අපට නිවන් දකින්නට පුළුවන් වෙන්නේ කියලා හිතනවා. ඒක වැරදි නෑ. සිතුවිල්ල හරි. හැබැයි වරදින තැන තමයි මේ ප්‍රශ්නේ උද්ගත වෙන්නේ කොතනින්ද කියලා හඳුනා නොගැනීම. හඳුනා නොගන්නා නිසා ඒ අය කල්පනා කරනවා බාහිර ලෝකයෙන් ඈත් වුනහම ධනය හම්බ කරන එක නැවැත්තුවාම රස්සාවෙන් අයින් වුනහම බිරිඳ අයින් කළාම සැමිය අයින් කළාම මව්පියන්ගෙන් ඈත් වුණාම ගිහි ජීවිතයෙන් දුරු වුණාම අපට පුළුවන් වෙයි කෙලස් නසන්නට කියලා හිතනවා. ඉතින් ගිහි ජීවිතයේ තුල නම් මේ ප්‍රශ්න තියෙන්නේ ගිහි ජීවිතයෙන් ඈත් වෙලා මහානකමට ගියාම ඒ සියලු කෙලසුන් නසා රහත් වෙන්නට එපායි. එතනට පැමිණෙන සියලු දෙනා එහෙම රහත් වෙච්ච බවක් පෙනෙන්නට නැහැ. ඒ පැවිද්දන් අතර ඇතම් කෙනෙක් කෙලෙසුන් නැසලා නිවන් අවබෝධ කරලා ඉන්න අය කලාතුරකින් තනින් තන වැඩ සිටින්නට පුළුවන්. නමුත් පැවිද්දට ගිහිල්ලත් බොහෝ දෙනා තුල පෙනෙන්නට දකින්නට තියෙන්නේ මොනවද? එතන ගිහිල්ලත් ඇලෙන ගැටෙන බැඳෙන ස්වභාවයක් බොහෝ තැන්වල පෙනෙන්නට තියෙනවා. ගිහි ජීවිතයත් එක්කලා බැඳී පවතිනවා නම් මේ සියලු සම්බාධක ගිහි ජීවිතයෙන් ඉවත් වෙලා පැවිද්දට පැමුණුනහම ඒ තැනත්තා කෙලස් ප්‍රහාණය කරන්නට ඕන. නමුත් බොහෝ දෙනා පැවිදි ජීවිතයට පැමුණුණා වුණත් එතනත් ඇලෙමින් බැඳෙමින් ගැටෙමින් කටයුතු කරන ආකාරය අපට පෙනෙන්නේ කුමක් නිසාද? ඒ කෙස් ටික කැපුවයි කියලා ඇඳුම වෙනස් කළයි කියලා ස්ථානය වෙනස් කළයි කියලා එහෙමනම් කෙලස් ධර්ම වෙනස් වෙලා නැහැ. ඒ කුමක් නිසාද? ඒවා Tamanගේ මනස තුලින්ම ආත්ම සංකල්පය මුල් කොටගෙනම මතුවෙන නිසා. මම බොහෝ ධර්ම දේශනාවලදී පැහැදිලි කරලා තිනවා අපේ ජීවිතයේ අපි ලැබපු අත්දැකීම් අපිත් කලකදී එහෙම කල්පනා කළා මේ පන්සල නිසා තමයි ප්‍රශ්න ඇති වෙන්නේ දායකයෝ අසුරු කරන නිසා තමයි ප්‍රශ්න ඇති වෙන්නේ මේ අනුන්ගේ වැඩ කර කර ඉන්න නිසා තමයි ප්‍රශ්න ඇති වෙන්නේ මෙහෙම ඉඳලා නම් කෙලස් නසන්නට හම්බ වෙන්නේ මේ ඔක්කොගෙම ඈත් වුණොත් තමයි කෙලස් නසන්නට පුළුවන් වෙන්නේ කියලා සියල්ලකින් නික්මිලා භාවනා කරන්නට හුදකලා තැනකට ගියත් එතනදිත් ඒ තියෙන දේවල් අල්ලාගෙන ඇලෙනවා බඳ. මැසි මදුරුවන් සමගත් ගැටෙමින් මනස වික්ෂිප්ත වෙනවා. එහෙමනම් එතනදි තමයි අපේ මනසටත් දැනුනේ බාහිර ලෝකයේ නෙමෙයි මේ ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ ඒ ලෝකය පිළිබඳව අපි සිතන ආකාරය තුලයි මේ ගැටුම නිර්මාණය වෙන්නේ. මට ඕනෑ හැටියට මේ හැම දෙයක්ම පවත්වන්නට ඕනෑ. මට ඕනෑ හැටියට මේ හැම දෙයක්ම සිදු වෙන්නට ඕනෑ කියන මේ ආත්ම සංකල්පයේ මූලික කොටගෙනයි මේ හැම ගැටලුවක්ම නිර්මාණය වෙන්නේ. යම් කිසි කෙනෙකුට මේ ස්වභාවය හඳුනා ගන්නට පුළුවන් වුණොත් තමයි ටිකෙන් ටික සක්කාය දිට්ඨිය දුරු කරන්නට උත්සාහ කරන්නටවත් පුළුවන්. ඒ නිසා යම් කිසි කෙනෙක් හඳුනා ගන්නවා නම් අවබෝධ කර ගන්නවා නම් තමන් තමන්ටයි ඇලුම් කරන්නේ තමන්ගේ මේ ආත්ම සංකල්පය මතයි හැම දෙයක්ම පවත්වන්නට උත්සාහ කරන්න කියලා ඒ බඳු තැනැත්තාට කෙලෙස් නැසීම සඳහා යොමු වෙන්නට එය අවස්ථාවක් වෙනවා. ඊළඟට අපි සඳහන් කළා යම් කෙනෙකුට මේ ස්වභාවය වැටහෙනවා නම් තමයි හොඳින් ජීවිතය පවත්වන්නට පුළුවන්. ඒ කියන්නේ මම මට ඇලුම් කරනවා නම් මම මම කැමති හැටියට ලෝකය පවත්වන්නට උත්සාහ කරනවා නම් අන් අය කොහොමද පවතින්නේ? ඊයත් Taman කැමති හැටියට Tamanට ඕන හැටියට ලෝකය පවත්වන්නට උත්සාහ කරා. මේ ස්වභාවය හරියට අපට වැටහුනොත් විතරයි අනිත් අය පිළිබඳව කරුණා මෛත්‍රියෙන් සිතන්නට සමගි සම්පන්නව ජීවත් වෙන්නට පුළුවන් වෙන්නේ. එහෙම නොයටහෙන තාක් අපි හැම තිස්සෙම හිතන්නේ අන් අය අපට අනුකූල වෙන්නට ඕන අන් අය අපි හිතන හැටියට ජීවත් වෙන්නට ඕන අන් අය මට අවනත වෙන්න ඕන මම හිතන හැටියට මම කියන හැටියට පවතින්න ඕනයි කියන ස්වභාවයෙන් කටයුතු කරන්න ගිහිල්ලා ජීවිතේ බොහෝ ගැටුම් ඇති කරගන්න බොහෝ ප්‍රශ්න ඇති කරගන්න අසමගිය ඇති කරගන්න ආරහුල් ඇති කරගන්නවා යුද කල කෝලාහල ඇති කරගන්නවා. මේ සියල්ලම නිර්මාණය වෙන්නේ අනේකා Tamanට ඕන හැටියට පවත්වන්නට දරන උත්සාහය තුල. නමුත් මට පුළුවන් ද අනිත්‍ය හිතන හැටියට ජීවත් වෙන්න. මම කැමති මම කැමති හැටියට ජීවත් වෙන්නට නම් ලෝකේ අන් අයත් කැමති වෙන්නේ ඒ ඒ අය කැමති හැටියට ජීවත් වෙන්නයි. එහෙනම් මේකෙන් අදහස් කරන්නේ බිරිඳට ඕන හැටියට බිරිඳට, සැමියාට ඕන හැටියට සැමියාට, දරුවාට ඕන හැටියට දරුවාට, අම්මා තාත්තට ඕන හැටියට අම්මා තාත්තට නිකන් වෙන් වූ ස්වභාවයෙන් ජීවත් වෙන්නට ඉඩ හරින්නට කියලාද? එහෙම නෙවෙයි පින්නතුනි. මේ ස්වභාවය තේරුම් ගත්තාම අපට පුළුවන් අනේකාගේ සිතුම් පැතුම් හඳුනා ගත්තාම අපට පුළුවන් ඒ අය අපට ඕන හැටියට පරිවර්තනය කරන්නට දඟලන්නේ නැතිව සියලු දෙනාම යහපත් පරමාර්ථයක් සඳහා ඔවුනොවුන් සමගියෙන් කටයුතු කළ යුතුයි කියන කාරණය තේරුම් අරන් ක්‍රියාත්මක අනෙක අපි වෙත අවනත කරගන්නට ඕන නම් ඒ සඳහා කල යුත්තේ කුමක්ද කියලත් එතෙන්දී අපට මනවින් වැටහෙනවා. ඒ කොහොමද? Taman ගැන සිතා බලන්න. තමට Tamanට අන් අය ප්‍රිය වෙන්නේ කොහොමද? තමන් ගැන වැඩිපුර සැලකිලිමත් වෙනවා නම් තමන් ගැන සොයනවා නම් බලනවා නම් තමන්ගේ අදහස් සුදහස් සිතුම් පැතුම් තේරුම් ගන්නවා නම් මම කැමති හැටියට කටයුතු කරනවා නම් මම ඒ අයට කැමතියි. එහෙනම් අන් අය අපට කැමති වෙන්නේ කොහොමද? ඒ අය සිතන පතන හැටි තේරුම් ගන්නවා නම්, ඒ අයගේ අදහස් හඳුනා ගන්නවා නම්, ඒවා තේරුම් අරන් කටයුතු කරන්න පුළුවන් නම් තමයි ඒ අය අපට කැමති වෙන්නේ. නම් අනිකාගේ ආදරය සෙනෙහස දිනා ගන්නට අනිකාගේ හිතවත්කම දිනා ගන්නට අනිකාගේ සහාය ලබා ගන්නට බලහත්කාරකමින් පුළුවන් කමක් නැහැ බැනවැදිලා අවඥා සහගතව කතා කරලා හෙලාතලා කතා කරලා ප්‍රතික්ෂේප කරලා පුළුවන් කමක් නැහැ ඒ ලබන්නට නම් අනිකා සිතන පතන ආකාරය හඳුනාගෙන කටයුතු කරන්නට අපට පුළුවන් වෙන්නට ඕන මෙන්න මේ ටික තේරුම් ගන්නට පුළුවන් කෙනෙකුට විතරයි ලෝකය සමග ගැටුම් ඇති කරගන්නේ නැතුව ගිහිව සිටියත් පැවිදිව සිටියත් ඒ ජීවිතය සතුටින් පවත්වන්නට පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තමන් තමන්ට ආදරේ කියලා වටහා ගන්නා වූ ඥානවන්තයා විසින් කුමක්ද කළ යුත්තේ තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගේය පඬිතෝ ජීවිතේ යාම තුනෙන් එක් යාමේකදීවත් තමන් රැක ගන්නට උත්සාහ කරා යාම තුනයි කියන්නේ ළමා කාලය, තරුණ කාලය, මහලු කාලය. මේ අවස්ථා තුනෙන් එකකදී රැකුණොත් ඇති කියන එක නෙමෙයි. Taman දැනට ඉන්නේ ළමා කාලේ නම් එතන රැකෙන්නට උත්සාහ කරන්න. Taman දැනට ඉන්නේ තරුණ කාලේ නම් එතන රැකෙන්නට උත්සාහ කරන්න. Taman දැනට ඉන්නේ මහලු කාලේ නම් එතන රැකෙන්නට උත්සාහ කරන්න. කොහොමද රැකෙන්නේ? අත්තානං රක්ඛන්තෝ පරං රක්කති පරං රක්ඛන්තෝ අත්තානං රක්කති. Taman රැකෙන්නට ඕන නම් ඒ තනත්තා අනුන් රකින්නට කටයුතු කරන්නට යම්තාක් අනුන් රකිනවද ඒ ඒ පමණට Taman සුරක්ෂිත වෙනවා. ඒකයි මම කිව්වේ මේ ගාථාවේ පටු අදහසක් කියවෙනවා වගේ පෙනුනට සැබවින්ම මේ ලෝකේ අර්ථවත් කරන්නට අත්‍යවශ්‍ය මූල ධර්මයයි බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරන්නේ තමන් හොඳින් ඉන්නට ඕනේ කියලා හිතෙනවා නම් අන් අය හොඳින් පවත්වන්නට උත්සාහ කරන්න. අන් අයට හිංසා කරලා අන් අයට පීඩා කරලා අන් අය නොතකා හැරලා තමන්ගේ සුවය සහනය තමන් අපේක්ෂා කරනවා නම් ඒ බඳු මිනිසාට මේ ලෝකයේ තුල කවදාවත් සුවෙන් ජීවත් වෙන්නට පුළුවන් වෙන්නේ එනිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වපුරන දේහි අස්වැන්නයි අපි ලබන්නේ කල්යාණකාරී කල්යාණං පාපකාරීච පාපකං ලොවට යහපත කරන කෙනා තමන් වෙත යහපත ලබනවා ලොවට අයහපත කරන කෙනා තමන් වෙත අයහපත ලබනවා එහෙමනම් තමන් සුවසේ ජීවත් වෙන්නට කැමතිනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්තානං උපමං කତ୍වා නහනෙයන ඝාතේ තමන් උදාහරණයට අරගෙන තමන් තමන්ගේ ජීවිතේ පවත්වන්න කැමතිනම් අනේකාත් කැමති තමන්ගේ ජීවිතේ පවත්වා ඒ නිසා අනුන් නසන්නට එපා. අනුන් නොනසා කටයුතු කරන්නට උත්සාහ කරනවා නම් එයම Tamanගේ ජීවිතය සුරක්ෂිත වෙන්නට කාරණයක් වෙනවා. අනුන් සුවපත් කරන්නට සිතනවා නම් එයම අනන්ත සසරේ Tamanට සුවේ ලබන්නට හේතුවක් වෙනවා. දැන් මේ ධර්ම දේශනාව පැවැත්වීමෙන් මේ පින්නතුන්ගේ අපේක්ෂාව ලෝ පුරා ජීවත් වෙන සියලු දූපතුන්ට නිවැරදි දැක්මෙන් නිවැරදි සංකල්පනාවෙන් ජීවිතය අවබෝධ කරගෙන නිවැරදිව ක්‍රියාත්මක වෙලා ජීවිතය සඵල කරගන්නට ශක්තිය ලැබෙන්නේ යමෙක් ලෝකය පිළිබඳව මෙසේ සිතනවා නම් එබඳු මිනිසුන් නිසා ලෝකය සුවපත් වෙනවා ඒ ලෝකය සුවපත් වෙන තරමට Tamanගේ ජීවිතය සුවපත් වෙනවා ඒ Tamanගේ සිතුවිල්ලේ ශක්ති ප්‍රමාණයට අනන්ත සසරෙහි Taman වෙත සුවය සහනය සැලසෙනවා. අද සමාජයේ දිහා බැලුවහම අපට පෙනෙන්නේ මගේ දරුවා පමණක් හොඳට ඉගෙන ගන්න. මගේ දරුවා පමණක් විභාගයෙන් සමත් මගේ දරුවා ඉහළට මේ විදිහෙන් සිතමින් අල්ලපු ගෙදර දරුවාට අනෙක් දරුවාට කෙනෙහිලිකම් කරමින් ඒ දරුවාගේ අධ්‍යාපනයේ කඩාකප්පල් කරන්නට උත්සාහ කරමින් කටයුතු කරන ස්වභාවයක් අද ලෝකේ බොහෝ කොට අපට පෙනෙන්නට තියෙනවා. පහේ ශිෂ්‍යත්වය ආරම්භ කරපු තැන ඉඳලා දරුවාගේ මනසට ගොනු කරන්නේ ආත්ම තෘෂ්ණාවෙන් කටයුතු කරන්න. Tamange පොත වෙන කෙනෙකුට දෙන්න එපා. යන පන්තිය කියන්නට එපා. කොයි ගුරුවරයාගෙන් ඉගෙන ගන්න කියන්නට එපා. ලකුණු කීයක් ලැබුණද කියලා කියන්නට එපා. අහන දේ කියා දෙන්නට එපා. හැමතිස්සෙම අනේකා ගැන නොතකා Tamanගේ ලාභය සරි කරගන්නට මව්පියෝ සහ වැඩිහිටියන්ගෙන් පවා ඒ නරක ආදර්ශය දරුවන්ට ලැබෙනවා. එහෙම වුණාම Taman හිතන්නේ Tamanගේ දරුවා හදනවයි කියලා. හදනවයි කියලා හිතුවට ඇත්තටම අවසානයේ Tamanටවත් පිහිටක් නැති තත්ත්වයටපත් වෙනවා. ඇයි ඒ දරුවට කුඩා කාලේ පුහුණු කරලා තියෙන්නේ ආත්ම තෘෂ්ණාවෙන් අනුන් නොතකා හරින්නට. අම්මා තාත්තා කියන්නේත් ඒ දරුවාට අනුන්ම තමයි. තමන් නොවේනේ. ඒ නිසා අම්මා තාත්තටත් ඒ ටිකමයි විඳින්නට සිද්ධ වෙන්නේ. සාධ්‍යාපනයේ වගේම දරුවාට manussකම් අවශ්‍යයි. ඒ manussකම් ඉතුරු කළොත් තමයි අපට යහපත් සමාජයක් ගොඩනගන්න පුළුවන්. ඒ වගේම අපි හිතන්නට ඕනේ තමන්ගේ දරුවා විතරක් යහපත් වුණොත් සමාජය සැකසෙයි. අනිත් සියලු දෙනා සල්ලාලයෝ නම් අනිත් සියලු දෙනා පව්කාරයෝ නම් අනිත් සියලු දෙනා මනුෂ්‍ය ඝාතකයෝ නම් තමන්ගේ දරුවා විතරක් පිරිපුන් මිනිස්සෙක් හැටියට සැකසුණත් ඒ දරුවාට සමාජයේ යහතින් හොඳින් ජීවත් වෙන්නට පුළුවන් වෙයි. වැඩි ඕන නැහැ. එක මිනිස්සෙක් ප්‍රභාකරන් වගේ කෙනෙක් හැදුනහම අනිත් ඔක්කොම ඉවරයි. ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ Tamanගේ දරුවාට යහපත් සමාජයක් උරුම කර දෙන්නට නම් අනිත් දරුවා සුමගට යවන්නට ඕනේ. ඒ දරුවා නොමග ගියොත් තමන්ගේ දරුවත් ඉවරයි, තමනුත් ඉවරයි. නිසා සමාජය කියන්නේ එක් දරුවෙක් පමණක් නොවේ, සමස්ත දරු පරපුරම. තමන්ගේ දරුවා පමණක් නොවේ තමන්ට අයිති සමස්ත මනුෂ්‍ය ප්‍රජාවම. එනිසා අපි උත්සාහ කළ යුත්තේ Tamanගේ දරුවා පමණක් සකසන්නට නෙමෙයි ලෝකේ කවුරුත් දරුවෝ ඒ හැම කෙනෙක්ම ඉගෙන ගන්නට ඕන ඒ හැම කෙනෙක්ම මනුස්සකම් ඇතුව ජීවත් වෙන්නට ඕන මේ කාරණය තේරුම් අරගෙන කටයුතු කරන්නට පුළුවන් නම් පමණයි ඒ මව්පියන්ට ලොවට යහපතක් කරන්න පුළුවන්. අද කාලේ මව්පියෝ ඒ ඒ කාරණේ નિවරදිව තේරුම් නොගන්නවා නම් ඒ තුලින් ඒ මව්පියන්ගේ සිතුම් පැතුම් නිසාම අනාගත පරපුර අයහපත් මඟට යොමු වෙන්නට තියෙන ඉඩ කඩ වැඩි. ගුරුවරු මේ කාරණේ තේරුම් නොගන්නවා නම් ඒ කියන්නේ එක දරුවෙක් දෙන්නෙක් හෝ තමන්ගේ දරුවා විතරක් නෙමෙයි යහපත් කරන්නට නැත්තේ. සමස්ත පාසලේ සිටින හැම දරුවෙක්ම තමන්ගේ පාසලේ සිටින දරුවා පමණක් නොවේ. තමන්ගේ පන්තියට එන දරුවා විතරක් නෙමෙයි දරුවා කියන්නේ. මේ හැම කෙනෙක් පිළිබඳවම මදහත් සිතින් කටයුතු කරන්නට ගුරුවරයෙකුට බැරි නම් ඒ ගුරුවරයා සමස්ත සමාජයටම මහා අපරාධයක් කරන කෙනෙක් වෙනවා. Tamanගේ දරුවා ගැන වගේම අනිත් දරුවා ගැනත් සමසිතින් දකින්නට බැරි ඒ මව, ඒ පියා සමස්ත දරු ප්‍රජාවටම මහා අපරාධයක් කරන කෙනෙක් වෙනවා. ඇයි මාතෘත්වයෙන් පිරිහෙනවා, පීතෘත්වයෙන් පිරිහෙනවා, ඒ වගේම ගුරුවරයෙක් හැටියට පැවතිය යුතු ඒ සදාචාර සම්පන්න බවින් ඒ තනත්තා පිරිහෙනවා. අනුන් පිළිබඳව සිතන්නට බැරි පටු අදහසින් සිතන තැනැත්තා තමන්ගේ වෘත්තියට තමන්ගේ මනුස්සකමට තමන් පවතින පැවැත්මට හානි කරනවා පමණක් නෙවෙයි මුළු ලෝකයටම අපරාධ කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කරන අපරාධයේ ප්‍රතිවිපාකය අවසන තමන් මතු පිටටයි හෙලෙන්නේ අවසන තමනුයි ඒන් සුණු විසුණු වෙන්නේ විනාශ වෙන්නේ අනුන්ට අසුචි වලින් දමා ගසන්නට උත්සාහ කරනකොට පළමුවෙන්ම කිලිටි වෙන්නේ කවුද තමනුයි අනුන්ට ගිනි අඟුරකින් ගසන්නට ගිනි අඟුරක් දෑතට ගන්නකොට පළමුවෙන් පිලිස්සෙන්නේ තමනුයි ඒ නිසා අනේකා පරයා අනේකා නසලා Taman නැගී සිටින්ට සදන මේ පටු අදහස තුල තමන් නැසෙන්නට මඟ හදා ගන්නවා. ඒකයි මම මුලින්ම කිව්වේ ආත්ම අර්ථය කියලා කියන්නේ කුමක්දයි බොහෝ දෙනා අද හඳුනාගෙන නැහැ. ඒ ලාභය, ඒ ධනය, සුවය, පහසුව කියන මෙන්න මේ පටු අර්ථයකින් අරගෙන අනේකා වනසලා හරි ඒ සුවේ සලසන්නට උත්සාහ කරනවා. ඒ චින්තනය තුලම තමන් සසරේ මහා කර්ම ගොන්නක් රැස් කරගන්නවා උපනුපන් ආත්ම භාවයන්හිදී තමන් නැසෙන්නට එක්තරා රාජකුමාරයෙක් පිරිසක් රැස් වෙලා ඉන්න තැනකට ගිහිල්ලා බලනවා මොකද මෙතන පිරිස රැස් වෙලා තියෙන්නේ. එහෙම බලනකොට ඒ තැනත්තා දකිනවා මේ අය කතා බහ කරනවා පන්සලක් ඉදි කරන්නට විහාරස්ථානයක් ගොඩනගන්නට මේ තනත්තා ලං වෙලා මේ පිරිස අතරට ගිහිල්ලා ඇහුම්කන් දීගෙන ඉන්නකොට එක්තරා සිටු පුත්‍රයෙක් ඉදිරිපත් වෙනවා මම මෙතන මේ ගොඩනැගිල්ල ඉදි කරන්න පන්සලේ මේ ගොඩනැගිල්ල මං ඉදි කරන්න අර සිටු පුත්‍රයා මේ කාරණය ප්‍රකාශ කරනවත් එක්කම සියලු දෙනාගේ ප්‍රසාදය ඔල්වර සංහඬ ලැබෙන්න ගත්තා. මොන තරම් හොඳයිද කොච්චර වටිනවද තව තව ලැබෙන්න ඕන වැඩි වැඩියෙන් හරියන්නට ඕන මේ ස්වභාවයෙන් ඒ තැනැත්තාට කීර්ති ഘോഷාවක් මතු වුණා රාජපුත්‍රයා කල්පනා කරනවා එක ගොඩ නැගිල්ලක් හදලා මෙච්චර කීර්තිය ලැබෙනවා නම් ඔක්කොම හැදුවොත් කොහොම වෙයි ඒ නිසා ඔහු කියනවා මම මේ සියල්ලම හදන්නම් කියලා බාරගත්තා හැබැයි අර සිටු පුත්‍රයා ඉදිකරන එක එයින් වළකා දැම්මා. මම මේ ටික කරන්නම් ඔබ මේ ටික කරන්නට කියලා ඉඩ හැරියේ නැහැ. ඒ තැනත්තා අනේකාට ලැබෙන කීර්තිය මෙපමණ නම් ඒක මම කළොත් මට කොච්චර කීර්තියක් ලැබෙයිද කියන ආකාරයෙන් තමයි කල්පනා කළේ. කල්පනා කළා අනේකාට ලැබෙන්න ගිය කීර්තිය නැසලයි තමන් ඒ බාර අරගෙන තමන් විහාරය හැදුවා පූජා කළා හොඳ දෙයක් කරපු නිසා සසරේ බොහෝ සම්පත් ලැබුණා හැබැයි අනේකාට ලැබෙන්නට ගිය දේ වළක්වලා තමන් ලබන්නට උත්සාහ කරපු ආත්මාර්ථකාමී සිතුවිල්ල නිසා ඒ කර්ම වේගය උපනුපන් ආත්ම භාවයන්හිදී නීච කුලයේ ඉපදිලා අන් අයගේ නිග්‍රහය විඳින්නට සිද්ධ වුණා. බොහෝ සම්පත් ලබන උපදින උපදින ආත්මවල අනුන්ට සම්පත හිමි කර දුන්න නිසා හැබැයි අනෙකාගේ කීර්තිය නසා තමන් එය අත්පත් කරගන්න උත්සාහ කරන නිසා නීච කුලේ ඉපදිලා තමන් නිග්‍රහ ලබනවා. කුමක් නිසාද? වැපුරු දෙහි අස්වැන්න. යහපත් දෙයක් වැපරුවොත් තමන් යහපත ලබනවා අයහපත් දෙයක් වැපරුවොත් තමන් අයහපත ලබනවා ඒක ලෝකයේ කොතනකවත් වරදින්නේ නැහැ පිළිතුරු. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන රෝසකෝ ලබතේ රෝසං අනුන්ට බනින තැනත්තා මෙලවත් පරලවත් බැනුම් අහන්නට කෙනෙක් හදාගන්නවා. හන්තාරෝ ලබති හන්තාරං අනුන්ට ගහන කෙනා අනුන් නසන කෙනා මෙලව පරලව Taman නැසෙන්නට මගක් හදාගන්න. පූජකෝ ලබතේ පූජං අනුන් පුදන කෙනා හැම දිනාගේම වැඳුම් පිදුම් ලබන්නට සුදුසුකම් ලබනවා. ඉවගේම අනුන්ගේ ජීවිත රකින්න කෙනා අනුන් සුවපත් කරන්නට සිතන කෙනා Tamanගේ ජීවිත රැක ගන්නවා Taman සුවපත් භාවය ලබනවා ඒ නිසා දානේ පරමාර්ථය වෙන්නේ තමන්ට හැකි ආකාරයෙන් අනුන්ට සුවය සහනය යහපත සැලසීමයි ඒ උත්තම අර්ථය අවංකව යම්කිසි කෙනෙකුගේ හදවතෙහි ජනිත වෙනවා නම් එය අනන්ත අප්‍රමාණ කල්ප කාලාන්තරයක් තමන්ට ජීවිතේ සැපගෙන දෙන්නට හේතු අද බොහෝ මිනිසුන් කරන මහා පිංකම් වලවත් ඒ බඳු විපාකයක් අපට දකින්නට නැත්තේයි. ඒ කටයුතු කරද්දී අර මුලින් කිව්ව රාජකුමාරයා වගේ මොනවා හරි පටු අදහසක් පෙරදරි කරගෙන ඒවා කළාට ඒ කරන දෙෙහි නිසි ඵලය Tamanට ලබන්නට ඒ සමත් වෙන්නේ නැහැ. මොකද මතු පිටින් වපුරනවා වගේ පෙනුනට ඇතුළත දූෂිතයි. ඇහැ වෙච්ච බොල් වෙච්ච දේවල් තමයි වපුරලා තියෙන්නේ. අස්වැන්න ලැබෙනකොටත් ඒ ආකාරයටයි. ඒ නිසා අවංකව අපට අනුන් රකින්නට කැප වෙන්නට පුළුවන් නම් ඒ සිතුවිල්ලේ බලය අනන්ත සසරෙහි තමන් රැකෙන්නට හේතු වෙනවා. ධර්මපාල ජාතකයේ ධර්මපාල කුමාරයා කියන්නේ අපේ ජීවිත කාලේ නැසෙන්නේ නැහැ. ඒ තනත්තාගේ පියාණන් ගුරුවරයා ඇවිදින් කතා කරනකොට නොබියව ප්‍රකාශ කළේ අපේ ගමේ කවුරුවත් අකාලේ මැරෙන්නේ නැහැ. කොහොමද මේ ප්‍රතිඥා දෙන්නේ? අනන්ත සසරේ අනුන් රකින්නට අනුන් ජීවත් කරන්නට කරන කැපකිරීම මේ භවයේ සඳහා දරන උත්සාහය Tamanට හොඳටම ප්‍රත්‍යක්ෂයි Tamanගේ ජීවිතය සුරක්ෂිත කරන බවට. ඒ නිසා අපට මෙලොවදීම ඒවාහි ඵල විපාක ලබන්නට පුළුවන් හරියට අවංක සිතින් අපි අනුන්ට පිහිට වෙන්නට උත්සාහවත් වෙනවා. අපේ ජීවිතය තුළ අපි ඕනෑ තරම් ඒබඳු අත්දැකීම් ලබලා තියෙනවා. මේ පින්නතුන්ගේ ජීවිතවල ඕනෑ තරම් අත්දැකීම් ලබලා ඇති. ඒවා තව තව දියුණු කරගන්නා පමණට තමයි Tamanට මේ ධර්මය සත්‍යයි කියන බව ප්‍රත්‍යක්ෂ වෙන්නේ, එහි අරුත ප්‍රකට වෙන්නේ. ධම සාන්දෘෂ්ටිකයි මේ ජීවිතේම ඵල විපාක ලබන්නට පුළුවන් ඒ ඕනෑම කෙනෙකුට පුහුණු කරන්නට පුළුවන් ඇවිත් බලන්න කියලා බියක් නැතුව ඕන කෙනෙකුට ආමන්ත්‍රණය කරන්නට පුළුවන් කුමක් නිසාද හරියට පුහුණු කළොත් එහි හරියට ප්‍රතිඵලය ලැබෙනවා වෙනතු ඒ නිසා කුසල් දහම් කරද්දී විශේෂයෙන් මේ කාලවකවානුව කටින චීවර පූජා පැවැත්වෙන සමය ඒ කටින චීවර පූජාවන් සිද්ධ කරද්දී පමණක් නෙවෙයි අවශේෂ පින්කම් කරද්දී වුණත් විශේෂයෙන් සිත්හි ධාරණය කරගත යුතු කාරණයක් තමයි තමන් කරන කුසලය කෙබඳු අදහසකින්ද තමන් සිද්ධ කරන්නේ. එතන අර කියන විදිහේ පටු අදහස් ඇතුළත තිබුණොත් මතු පිටින් කොයිතරම් මහේසාක්‍ය ලීලාවක් පෙනුනත් තමන්ට හිස් දෙයක් තමයි අත්විඳින්නට සිද්ධ වෙන්නේ. අපේ ජීවිතවල අපේ බුද්ධ පූජාවක් පැවැත්වුවත් ඒ වගේම තව කෙනෙකුට දුගියෙකුට මගියෙකුට අපි අනුග්‍රහ කළා වුණත් ඒ වගේම ධර්ම දේශනාවක් පැවැත්වුවා වුණත් මේ කරන කටයුත්ත කොමක් සඳහාද කරන්නේ ටිකක් නිදහස්ව මනස මෙහෙवला කල්පනා කරලා බලන්න ඒක හිතන්නට බියපත් නොවිය යුතුයි බියපත් නොවිය යුතුයි කියලා කියන්නේ බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ ඉතින් එහෙම හිතන්නේ ඇයි? ඉතින් එහෙම සැක කරන්නේ ඇයි? සැකයක් කරන්නට නෙමෙයි බුද්ධ පූජාවක් කරනවා නම් කුමක් සඳහාද මේ බුද්ධ පූජාව කරන්නේ? දානයක් දෙනවා නම් ඇයිද මම මේ දානේ දෙන්නේ? උදව්වක් කරනවා නම් ඇයි මම මේ උදව්ව කරන්නේ? දහම් දේශනවා නම් කුමක් සඳහාද මේ දහම් දේශන්නේ? දහම් අසනවා නම් මොකටද මේ ධර්මය අසන්නේ? එහෙම ටිකක් නිදහස්ව Tamanගේ මනසින් විමසා බලන්න ඕනේ. එහෙම විමසා බලනකොට තමයි Taman තුල සැඟවි ඇති සැබෑ අදහස් එළියට මතුවෙන්නේ. එහෙම මතුවෙනකොට තමයි ඒවේ හරි වැරද්ද සකසා ගන්නට පුළුවන්. එහි පවතින ගුණාත්මක බව වඩ වඩාත් දියුණු තියුණු කරගන්නට පුළුවන්. යම් කිසි මොහොතක අවංක හැඟීමෙන් අපි එසේ කටයුතු කරා නම් යම් දිනක Tamanටත් අනුන්ටත් යහපත කරන්නට ප්‍රබල සත්‍යක්‍රියාවක් හැටියට අපට සිහිපත් කරන්නට උනත් පුළුවන්කම තියෙනවා. තමන්ට විපත් පැමිණෙන අවස්ථාවක, අනුන්ට විපත් පැමිණෙන අවස්ථාවක, තමන් රැකෙන්නට ඕන කරන අවස්ථාවක, අනුන් රකින්නට ඕන කරන අවස්ථාවක මම අසවල් දවසේ මෙන්න මේ අදහසින් මේ කුසලය સિદ્ધ කළා සත්‍යයි. ඒ සත්‍ය බලයෙන් මේ යහපත තමන්ට සිද්ධ වෙන්නට ඕන. හැබැයි මෙහෙම හිතනකොට හුඟක් දෙනෙක් කල්පනා කරන්නේ මතු පිටාර්ථය විතරයි. අපි කටින පින්කම් කරලා තියෙනවා, අපි ධර්ම දේශනා කරලා තියෙනවා, අපි දන් දීලා තියෙනවා, අපි සිල් අරන් තියෙනවා. මතු පිට කාරණේ විතරක් ප්‍රමාණවත් නැහැ. එහෙම කලේ මොන අදහසක් මුල් කරගෙනද? මොන පරමාර්ථයක් පෙරදරි කරගෙනද? ඒ සිතුවිල්ලයි වැදගත් වෙන්නේ. ඒ චේතනාවේ ස්වභාවය මතයි ඵලය Tamanට ජනිත වෙන්නේ. නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා Taman Tamanට ආදරේ කියලා වැටහෙනවා නම් ඒ තැනැත්තා Taman රැකගන්නට උත්සාහ කරන්න Taman රැක ගැනීම සඳහා කුමක්ද කළ යුත්තේ හැකි හැම අවස්ථාවකම අනුන් රකින්නට උත්සාහවත් වෙන එකයි. අනුන් රකින්නට නම් සල්ලි වියදම් කරලා හරකෙක් එළුවෙක් කුකුලෙක් නිදහස් කරනවා කියන කාරණය විතරක් නෙමෙයි අපට ඉඩකඩ ලැබෙන හැම මොහොතකම අන් අයගේ ජීවිත සුරක්ෂිත කරන්නට කුරා කුහුඹුවෙක් හරි අපට බේරා හරින්නට පුළුවන් නම් ජීවිතේ රකින්නට පුළුවන් නම් ඒකත් અભේදානමේ කුසලයක්. ඒ වගේම දැන් මේ ආකාරයෙන් අන් අයගේ දැක්ම සිතුවිලි යහපත් වෙලා ඒ අය සුමගට යොමු වෙන්නට කියලා කරන මේ අදිෂ්ඨානය සැබවින්ම ලෝකේ බොහෝ දෙනෙක් රකින්නට හේතු වෙන මහා અભේදානමේ කුසලය. අපි ඉදිරියේ නැවත පහුගිය කාලවල විටින් විට අපි බඳු සත්‍යක්‍රියාවන් සිද්ධ කළා ලෝකයේ බොහෝ දෙනා සම්බන්ධ කරගෙන ඒ බඳු කටයුතු වලට සහ සම්බන්ධ වෙච්ච බොහෝ දෙනා අපි සමග ප්‍රකාශ කළේ හාමුදුරනේ ලෝකෙට යහපත පිණිස පමණක් නෙවෙයි ඒ අවංක අදහස ඇති නිසා ඒ ශක්තිය අපේ ජීවිතවලට බොහෝ යහපත් අර්ථයක් ගෙන දුන්නා. අපිට මේවා අස්පනා පිටම දකින්නට පුළුවන් නිවැරදිව ක්‍රියාත්මක වෙනවා. සතතහගතයන් වහන්සේ දේශනා කරන්නේ Taman රැකෙන්නට ඕන කියලා හිතෙනවා ඒ තැනැත්තා කළ යුතු දේ තමයි හැම විටම අනුන් රකින්නට උත්සාහවත් කිරීම. ඒ වගේම අනුන් ජීවත් කරවන්නට, අනුන් සුවපත් කරන්නට යම් යම් ආකාරයෙන් අපට සිතුවිලි ගොඩනගන්නට පුළුවන්. කය රකින්නට විතරක් නෙවෙයි, මනස රකින්නට. ඒ අයගේ පැවැත්ම ගුණාත්මක කරන්නට. ඒ නිසානේ දානයේ විවිධ ප්‍රභේද පවතින්නේ. කුරා කුහුඹියෙකුට හරි ආහාර පාන ටිකක් දෙනවා නම් එය උසස් දානයක්. හැබැයි සිල්වතෙකුට ගුණවතෙකුට දෙනවා නම් එය මහා දානයක් වෙන්නේ කුමක් නිසාද? ඒන් කය පෝෂණය වෙනවා පමණක් නොවේ ගුණය පවත්වන්නට සීලය පවත්වන්නට දහම පවත්වන්නට තමන් අනුග්‍රහ කළා වෙනවා. ඒ කුසල විපාකයේ අනන්ත සසරේ තමන්ට සම්පත් ලබන්නට උදව් වෙනවා, ආහාර පාන ලබන්නට උදව් වෙනවා, සීලය වඩන්නට, ගුණය වඩන්නට ඒ වගේම ධර්මයේ ප්‍රගුණ කරලා නිවන් අවබෝධ කරන්නට මේ මහා කුසලයේ හේතු වෙනවා. මෙන්න මේ ආකාරයෙන් යම් යම් ආකාරයකටද අපි ලෝකයට සෙත සදන්නේ ඒ ඒ ප්‍රමාණයට Tamanට සසර ගමනේ භෞතිකවත් ආධ්‍යාත්මිකවත් ඒ පිහිට සැලසෙන නිසයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ Taman Tamanට ආදරෙයි කියලා වැටහෙනවා නම් ඒ ඥානවන්තයා විසින් Taman රැකගන්නට හැම විටම උත්සාහ කළ යුතුයි දැනට පවතින්නේ ළමා කාලය නම් ඒ ළමා කාලය සඳහා උත්සාහ කළ යුතුයි දැනට පවතින්නේ තරුණ වියෙහි නම් ඒ තරුණ විය තුල ඒ සඳහා උත්සාහ කළ යුතුයි දැනට පවතින්නේ මහලු විය නම් ඒ මහලු විය තුල ඒ උත්සාහය කළ යුතුයි හැකි හැම මොහොතකම මා පමණක් නොවේ අන් අයත් සුවපත් වෙන්නට ඕනේ අන් අයත් ජීවත් වෙන්නට ඕනේ අන් අයත් යහපතට පැමිණෙන්නට ඕනේ කියන මෙත්සිත පෙරදරිව යමෙකුට කටයුතු කරන්නට පුළුවන් නම් ඒතනත්තා තුල manussත්වය වර්ධනය වෙනවා ඒතනත්තා තුල ධම වර්ධනය වෙනවා ආත්මාර්ථකාමී පටු අදහසින් ආත්ම තෘෂ්ණාවෙන් මනස ඇතුළට හැකිලෙන්නේ නැතුව බහැරට විකාශනය වෙනකොට විවෘත වෙනකොට ලෝකය මනවින් අවබෝධ කිරීමේ ප්‍රඥාව යථා භූත ඥාන දර්ශනය ඇති කර ගැනීමේ ශක්තිය ඒ මනස තුළ ගොඩ නැගෙනවා ඒ බඳු මනසකින් ලෝකය මනවින් අවබෝධ කරලා මේ සසර ගමන නිමා කරන්නට ඒ අය සමත් වෙනවා. සක්කාය දිට්ඨිය තුලින් Tamanගේ මනස ඇතුළට හැකිලෙන්න හැකිලෙන්න ඒ තුලම හිර වෙලා ආත්ම තෘෂ්ණාම පදනම් කරගෙන අනුන් නසලා හෝ තමන් රැකෙන්නට අනුන් යටපත් කළා හෝ තමන් නැගී සිටින්නට දරන වෙහස නිසා අනන්ත සසරේ තමන් යටපත් වෙනවා නැසෙනවා වෙනසෙනවා විනාශ වෙනවා එයින් තමන්ගේ මනස ගලවාගෙන සියලු දෙනාම මා පමණක් නොවේ අන් අයත් රැකෙන්නට ඕනෑ කියන පොදු අර්ථයෙන් විවෘත කරන්නට පුළුවන් නම් ඒ ඒ විවෘත වෙන වෙන පමණට Tamanගේ සුරක්ෂිතභාවය Tamanගේ යහපත අභිවෘද්ධිය Tamanට සැලසෙනවා ඒ නිසා යම් මව් කෙනෙකුට යම් පිය කෙනෙකුට යම් වැඩිහිටියෙකුට යම් ගුරුවරයෙකුට යම් පාලකයෙකුට යම් භික්ෂුවකට මේ ආකාරයෙන් කල්පනා කරන්නට පුළුවන් නම් කෙසේද මා පමණක් නොවේ අන් අයත් ජීවත් වෙන්න ඕන අන් අයත් සුවපත් වෙන්න ඕන ඒ සඳහා මට කළ හැකි හැම දෙයක්ම හැම විටකම මම කරන්නට ඕනේ කියලා මේ විවෘත වූ මනසින් මෙත් සිතින් ක්‍රියාත්මක වෙන්නට පුළුවන් නම් ඒ අය නිසා ලෝකය සුවපත් වූ තැනක් වෙනවා ලෝකය ඊටාම සියලු සත්පුරුෂයන්ට ජීවත් වෙන්නට සුදුසු වටපිටාවක් ඇති වාසනාවන්ත සමාජයක් නිර්මාණය කරන්නට ඒ හැම දිනම දායක වුණා වෙනවා. එනිසාද මේ පින්වත් පිරිස මේ ධර්ම දේශනාවට දායකත්වයේ දරමින් ලෝකේ පුරා ජීවත් වෙන සියලු දූ දරුවන්ට දහම මනවින් වටහාගෙන තම තමන්ගේ දැක්ම નિවරදි කරගෙන යහපත් සංකල්පනාවන් ගොඩනගාගෙන යහපත් ක්‍රියාවන් තුළින් ලැබූ ජීවිතය අර්ථවත් කරගෙන manussත්වය අවදි කරගන්නට කායික මානසික ශක්තිය නොමදව සැලසේවා කියන මේ උත්තරීතර ප්‍රාර්ථනාව පෙරදරි කරගෙන මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට දායකත්වයේ ලැබුවේ. නිසා මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන්, ඒ ධර්ම දානමේ මහා කුසලයේ සිදු කිරීමෙන් සිදු කරගත් මේ සියලු කුසල බලයත්, ඒ මේ ධර්ම ශ්‍රවණයත් පදනම් කරගෙන මේ පින්වත් හැම දිනාගේ මේ සම්්‍යක් ප්‍රාර්ථනාව ඒ ආකාරයෙන්ම සඵල වේවා මේ දහම් අසන සෑම සියලු දෙනාටම ආත්ම තෘෂ්ණාවෙන් ඇතුළට හැකිලි විනාශ නොවි Tamanගේ මනස පොදු අර්ථයෙන් පෞද්ගලිකාර්ථයේ වගේම පොදු අර්ථයේ වෙත යොමු කරමින් මනස විවෘත කරමින්